අහම්බෙන් නමුත් යොමු කරනකොට ඒ සද්ධර්මය අපිට තේරුණාම එදා ඉඳලා අපිට අපේ කැමැත්තක් ඇති වෙනවා. ඒකට හොඳ නිදසුනක් අපේ බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ජෝතිපාල කියලා මානවකෙක් වෙලා උපන්නා. හැබැයි බොහොම පහත් කුලයක, රොලි කුලයක. මෙයාට බ්‍රාහ්මණ කුලයේ උපන්න යාළුවෙක් හිටිය ගැටිකාර කියලා.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 අතහරිනවා. වකුගඩුවක් නරක් වෙලා ඒක දාන්න ඕනේ කියලා කිව්වොත් තියෙන දේවල් විකුණලා හරි කරනවා. ධනං චචි අංග රක්කමානෝ. ධනෙ අතහරිනවා ශරීරාංග ප්‍රත්‍ය රැක ගන්නවා. අංගං චජේ ජීවිත රක්කමානෝ සමහරු ශරීරයේ කොටස් අතහරින ජීවිතය රැක ගන්න. මේ දේ අතහැරියේ නැත්නම් ජීවිතේ නැති වෙනවා කියලා කිව්වොත් ඒ කොටස් අතහරින ජීවිතේ රැක ගන්න.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 අනන්ත ජාති සංසාරයේ ජරා මරණ දුක තමන්ගේ පිටිපස්සෙන් වදකෙක් වගේ හඹාගෙන ආවා කියන එක මෙයාට ටික ටික තේරෙන්න ගත්තා. විහාරස්ථානයට ගිහිල්ලා කිව්වා ස්වාමීනි මාව මහාන කරන්න කියලා. ඊටසේ භික්ෂුන් වහන්සේලා අහනවා තිස්ස ඔයා අවසර අරගෙන දාවේ ගෙදර කවුරු හරි ඉන්නවා දවසට ගන්න.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 මෙහෙම නැවත නැවත ඇවටිලි කරනකොට මල්ලි අඬ අඬ අයියාගේ කැමැත්තක් වෙනම් කරන්න මහාන වෙන්න කියලා අවසර දුන්නා. ඒ අයියාගේ සියලුම ධනයත් මල්ලිට පවර්ලා දීලා අයියා විහාරස්ථානෙට ගිහිල්ලා මහාන වුණා. මහාන වෙලා ඒ තමන්ගේ වැඩිහිටි ගුරුවරුන්ගෙන් බණ දහම් කමඨහන් ඉගෙනගෙන පාංශ කුල චීවරයක් පරව ගත්තා. පාත්‍රයක් අතට ගත්තා. ඊටමත් ඈත කැළේ ඇතුලේ ගල් වෙනකට ගියා. උදෑසන ගමට ගිහිල්ලා ගෙපුඩු වලින් පිඬු සිඟා වඩිනවා. හම්බ වෙන පිඬ පාතේ රස දෙයක්ද, නිරසද කියලා බලන්නේ නැහැ. කිහිල් වෙච්ච දෙයක්ද, රසනේ දෙයක්ද කියලා බලන්නේ නැහැ. හුදෙක් දිවි ප්‍රවත්ම පිණසම පිඬ පාතේ ඇසුරු කළා.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 ඒ විතරක් නෙමෙයි මේ දීර්ඝ සංසාරේ නකොට අපි හැම කෙනෙක්ම මනුස්ස ආත්ම භාව වලට වඩා ලබලා තියෙන වැඩිපුර තිරිසන් ආත්මය. ඒ තිරිසන් ආත්ම ලැබපු වාරවලදී බෙල්ල කැපුම් කනකොට බෙලි කැපුම් කනකොට ගලාගෙන ගිය ලේ එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වනවා. පෙන්නලා බුදුහාමුදුරුවෝ නැවත මෙහෙම දේශනා කළා. මේ පටිච්ච සමුප්පාදය නැමැති ධර්මතාවය දන්නා වූ මේ සද්ධර්මය අසෝ කෙරුව ඇති නුවණක් තියෙන කෙනෙක් ඇරෙන්න මගේ මේ වචන විශ්වාස කරන්නේ අනිත් අය කියලා. ඒ අයට හිතෙන්නේ මේක අතිශෝක්තියක්. මවාපෑමක්, මවාපෙන්වීමක් කියලා. ඒයි මහා සාගරයේ ජලයට වඩා වැඩි අඬපු කඳුළු කියනකොට.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 මෙහෙම මස් වර්ගයක් තියෙනවා. කොහෙන්ද කියලා අහනකොට මේ ඌරෙක් මැරිලා මරලා තියෙනවා. රහතන් වහන්සේ කිව්වා හොඳයි ඔය ඌර කපන්න එපා මම එනකන් තියාගන්න කියලා. දැන් කිව්වට පස්සේ ඌර කපන්න බෑ. හාමුදුරුවෝ ගෙදෙට්ට එනකන් ඌර තිබ්බා. හාමුදුරුවෝ ගෙදෙට්ට ආවට පස්සේ ඌර කපන්න ඉස්සර වෙලා කිව්වා ඔය ඌරගේ බඩපලල බලන්න ඌරගේ බඩ ඇතුළේ ඇති විශාල ගැරන්ඩියක් කිව්වා.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 ඒකාන්තයෙන් නොමනා ලැබීමක් අපිට තියෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ වියඤ්ඤති අත්තා යත්නෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධනං මට පුත්තුති ඉන්නවා ධනෙ තියනවා කියලා නුවණ නැති කෙනා ලෝකෙ වෙහෙසෙනවා අත්තා යත්නෝ නාතෝ කුතෝ පුත්තෝ කුතෝ ධනං තමාට තමාවත් නැති වෙනකොට අපි මම මම කියලා මගේ මගේ කියලා ඇසුරු කරන මේ ශරීරයත් ඉදිමිල නිල්ල පුපුරල ඕජස් ගලල පුලුවට පස් වෙනවන යම් දවසක කුතෝ පුත්තෝ කුතෝ ධනං ධනය කොහෙන්ද පුතේ දරුවෝ කොහෙන්ද කියලා අහනවා. ඇයි පින්වතුන් මේ ගැන හිතන්නේ නැත්තේ? ඇයි ගතානුගතිකව දුවන සමාජ රටාවට එකතු වෙලා හේතුවන්නේ ඉදිරියෙන් යන එක්කෙනා එක්කෙනා මෙරි මෙරි වැටෙනවා අපිට පේනවා ඇයි අපිට ඒ ගැන හිතෙන්නේ නැත්තේ ලෝයඩ සංගරායේ පෙන්වන කවියක් වේදාගම හාමුදුරුව අසල් ගේක හොරකම් තිය දවසක කුහුළු සිතින් සිඳින්නේ තම ගේ රැක සියල් සතුන් මරුගෙන යනවා දැක කුසල් නොකර ඉඳින්නේ ඇයි නොසක අපේ ගෙදරට අල්ලපු ගෙදර හොරෙක් පැනලා බඩු මුට්ටු පැහැරගෙන හොරකම් කරගෙන ගියොත් හෙට දවසේ අපේ ගෙදරට පණේ කියලා සැකසහගත සිතින් නිදාගන්නෙත් නැතුව ඇහැරගෙන ඉන්නවලු.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 ඉතින් මම මෙතෙන්දී මතක් කළේ මේ ටික බුද්ධෝත්පාද කාලයක් වුණාට සමහර විටක අපේ ජීවිත ගෙවෙන්නේ අබුද්ධෝත්පාද කාලයක විදියට. ඔගොල්ලෝ විශ්වාස තියාගෙන තියන්නේ ධර්මල්ල මුණුපුරෝ ගැන නම් දේපොළ වස්තු හරක ගන්න ගැන නම් මේ විශ්වාසය බොහොම පටු විශ්වාසයක්. යමෙක් නිසා ඔගොල්ලෝ ප්‍රමාද වෙනවා නම් ඔගොල්ලෝ තේරුම් ගන්න ඔගොල්ලෝ දුකට වැටුණු දවසට මේ කවුරුවත් දේර ගන්න ඉන්නේ නැහැ.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 අතහැරගත්තොත් අපිට අර කපුටට වෙච්ච දේ වෙයි. අලතිනෝනේ මම දේශනා කරලා තියෙන මේ පින්වතුන්ට කපුටු කතාවනේ. ඒ වුණාට බණ අහනකොට නම් ඇත්ත තමයි කියලා හිතෙනවා. ගියාට පස්සේ ආයේ කපුටම තමයි වෙනවා. මතකයිද කපුටගේ කතාව? ආයෙත් කියන්නම් මම. අද හැබැයි නිදාගන්න එපා.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 දැන් කපුට ඇත්කුණේ වහලා මස් කෑවට වරදක් නැහැ. මස් කාලා නිතරම මේකින් බේරිලා යන්න බලාපොරොත්තු මස් කාලා මූදට වැටෙන්න කිට්ටු වෙනකොට මස් කාලා මූදට වැටෙන්න කිට්ටුව හරි අතහැරලා ගියාම ප්‍රශ්නයක් නේද? නමුත් කපුට ඇත්කුණේ වහලා මේ වගේ තන කවර මෝඩෙක්ම දාලා යයිද කියලා හිතුවනේ.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 ඊට පස්සේ මම මම කියලා මගේ මගේ කියලා හිතාගෙන හිටපු මේ භෞතික දේත් අතහැරෙනවා අපිට. විමුක්තියත් අතහැරෙනවා. දෙපැත්තෙන්ම අතහැරුණා අපි සංසාර සාගරයට ඇදගෙන වැටෙනවා. ඈ ඒ සංසාර සාගරයට ඇදගෙන වැටෙනවා මේ සංසාර සාගරේ ඉන්නවා ජරා මරණ කියන සැඩ මත්ස්‍යෝ. ඒවට හසු වෙලා ජීවිතය සුණු විසුණු වෙලා යනවා. දරුවෝ මැරිලා අඬනවා පපුවේ අත් ගගහ ඒත් කිසිම ගාණක් මට මතකයි අර සුනාමියට එක පවුලක අම්මයි තාත්තයි දෙන්න විතරයි හිටපු දරුවෝ 6 දෙනෙක්ම 6 දෙනාම දෙවි. අඬනවා විලාපදී මට මුකුත් එපා එක දරුවෙක් ඉතුරු වුණා නම් ඇති කියලා අඬනවා. තේරුම් ගන්න මේ සසර. ඔගොල්ලෝ ඔක්කොම ඉන්නෙත් මේ සසරේ. කොහොම අඬපුවාර ලෝණ තරම් ඇති. ඒත් දැන් බය නැහැ. අපිට ඒ ගැන හිතෙන්නේවත් නැහැ. එහෙම වෙන්නේ නැහැ වගේ අපි ඉන්නේ. නේද මම මේ බාහිර කරුණු ටික කිව්ව ඇති මම දහමෙන් ටිකක් කියන්නම් ඈ. ඉතින් මේ ටික මම කිව්වේ යථාර්ථයේ නිබඳු වුණාට අවිද්‍යාවෙන් ගැහුණු මේ ලෝකයට මේක තෝරගන්න බැරි වෙලා.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 එතකොට එකම වේදනාව නිසා මෙලොවත් දුක් විඳින හැටි, පරලොවත් දුක් විඳින හැටි බුදුහාමුදුරු දේශනා කරනවා. දැන් තාතෝ කියන වචන, නපුරු වචන, නරක වචන කතා කරන හැටි දින තැන දක්වා මොනවාද? අහළු වෙලා. දැන් මේ තරම් රකින්න වටිනාකම රකින්න මේ මැනික නැති වුණොත් මක් වෙයි? දුකක් එන්නේ නැද්ද? එනවා. පපුවේ අද්ග ගහන මට්ටමේ දුකක් එන්නේ නැති වේද? ඒ. සිහි නැති වෙන කලන්තය හැදෙන බවට පත් වෙන්නේ නැති වේද? වෙයි. ඈ වටිනාකමේ හැටියට. ඔන්න දැන් රකින්න දේ මෙලොවම නැති වුණොත් ඒකත් මහා දුකක්. මේක රකින්නත් වෙහසක් දරනවා.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 දුකට දුක කියන තැන දක්වා ගලාගෙන අපි ඉබේම අපිට දුකව නෙමෙයි දුක කියපු තැන ඇති වෙන ධර්මතාවයක් ලැබුණා. පුද්ගලයෙක් කළා නෙමෙයි අනාත්මයි කියන්නේ ඒකයි. එකින් එක එකින් එක පිරෙන සිද්ධියක් තිබුණා. වටිනා මණිකක් කියලා විතරයි දැක්කේ. નિરાයාසයෙන් ඒක ඒ ධර්මතාවයේ මණික කියලා දකිනකොට වටිනාකම කියන එක ආවේ નિરાයාසයෙන්. වටිනවා කියනකොට වටින දෙයට කැමැත්ත ආවේ નિરાයාසයෙන් ඉබේම. කැමති දේ මගේ උනේ ඉබේම. මගේ දේ ආරක්ෂා කරන්න උනේ ඉබේම. ආරක්ෂා කරන දේ කරන්න දඬුමුගුරු ගන්නවයි කියන එක උනේ ඉබේම. දඬුම ගුරු අරගෙන ආරක්ෂා කරන දෙයක ඇති බව සහ නැති බව කියන දෙකම දුකා එනවා කියන ධර්මතාවය ඉබේම. ඔන්න දැන් මේ මැනික ඇති බව හෝ නැති බව නිසා දුකක් එනවනම් මේ දුකෙන් ඕගොල්ලන්ට මිදෙන්න හොද්දට කැම කාලා පුළුවන්ද? බෑ. ප්‍රියමනාප චිත්‍රපටිය බලලා පුළුවන්ද? දැන් දුක නැතු වෙන නෙමෙයි කරන්නේ. ඈ එහෙනම් බොහොම සුඛෝභෝගී ගියක් දොරක් හදාගෙන පුළුවන්ද? දැන් මේ මැනික නැති මම උපමාවක් කියන්නේ.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 විඳින්නේ එච්චරට ආයාසයක් නෙමෙයි. ඔන්න දැන් දැක්කා මේ මැනික ඇති බව නිසා හෝ නැති බව නිසා දුක ආපු හැටි. පහු කාලෙකදී මේ මිනිසයා මේ මැනික විකුණන්න අරගෙන යනවා. ගිහිල්ලා කඩේකට ගිහිල්ලා වික්කහම මේ කඩේ උඩලා කියන අයියෝ මේක මේ වීදුරු ගලක් නේ කියනවා.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 ඒ වගේ බොහොම ආශාවෙන් රකින්නවා නම් මේක දකින්න මේක නැති වුණොත් මෙලොවම දුක් විඳින්න වෙනවා. මේක තිබුණොත් පරලොව දුක් විඳින්න වෙනවා. මේ ශරීරේ. දැන් මේ දුකට අපි මේ එහෙනම් දුකට නේද තණ්හ කරන්නේ කියලා අපි දන්නේ අපි ආසයි සල්ලි වලට සල්ලි කියන දුකක් කියලා අපි දන්නේ පළඟටිය වගේ. අපි ආසයි මේ ජීවිතේට. ජීවිතේ කියන දුකක් කියලා දන්නේ නැහැ. ඉතින් මෙතනින් හොන්න එක දෙයක් හිතාගන්න අපේ දැක්ම මේ විදිහට තියෙද්දි මණිකක් කියලා දකින්දි අපිට කවදා දුක කියන එක නැති කරන වෙන ක්‍රම නැහැ. අනිවාර්යෙන් මේ දුක විඳින්න වෙනවාමයි. මොකද දුක කියන එක එන සිද්ධියක් තියෙනවා.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 මේක දකින්න සම්මා දිට්ඨි. දුක් වූදේ දුක හැටියට, අනිත්‍ය වූදේ අනිත්‍ය හැටියට, අනාත්ම වූදේ අනාත්ම හැටියට දකින්න. සම්මා දිට්ඨි. නිවැරදි දැකීම. වැරදි දැකීම හා නිවැරදි දැකීම කියලා කියන්නේ මොකක්ද? මහා කළු ගලක් අරගෙන අපි වතුරකට දානවා. දැම්මහම මොකද වෙන්නේ මේ ගල? යට යනවා. එක්කෙනෙක් මේ ගල යට යන්නේ නැහැ උඩ පා වෙනවා. යට නොයාවා උඩ පා වේවා කියලා ප්‍රාර්ථනාවකුත් දැක්මකුත් තියෙනවා. කෙනෙක් මේ ගල යට යන්නේ නැහැ උඩ පා වෙන්නේ නැහැ යට යනවා. උඩ පා වෙන්න එපා යට යාවා කියලා හිතනවා. දැක්මකුත් ප්‍රාර්ථනාවකුත් තියෙනවා. දැන් එකම සිද්ධිය අරඹය කෙනෙකු ප්‍රාර්ථනා දෙකක් තියෙනවා. දැන් හොඳට බලන්න මේ ගල උඩ පාවේවා යට නොයාවා කියලා ප්‍රාර්ථනා කරපු මිනිස්සයා එක්ක තරහටද මේ ගල යට ගියේ? නෑ. එහෙනම් මේ ගල යට යාවා උඩ පා නොවේවා කියලා ප්‍රාර්ථනා කරපු මිනිස්සයාට අනුග්‍රහ පිණිසද ගියේ?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 දන්නවද කාණු හොදන මිනිස්සට මොකද වෙලා තියෙන්නේ එක්තරා මිනිස්සෙක් කාණු හොදනවා. ඇහුවලු මොකක් නිසාද ඔයා කරන්නේ? ජීවත් වෙන්න මහත්යෝ මේක කරන්න කිව්වා. ඈ? ඒ කාණු හොදන්න ජීවත් වෙන්න කිව්වා. ඉතින් තව ටිකක් කතා කර කර බලනකොට මම කිව්වලු ඇයි කොහොමද ඔයාගේ ජීවිතය ගෙවෙන්නේ? මහත්යෝ මම උදේ පාන්දර එනවා මේ පැත්තේ තියෙන මේ කාවුන්ට් එක හොදගෙන හොදගෙන මෙහෙම යනවා අනිත් පැත්තෙන් ওই කාවුන්ට් එක හොදලා ওই ටිකට එනකොට හවස් වෙනවා හවස ගෙදර යනවා මම ඊට පස්සේ ගෙදර ගිහිල්ලා හෙට දවසේදී අනිත් කාවුන්ට් එක හොදන හැටි හොදන ක්‍රමය මම හිතනවා හිතලා ආයෙ පහුවද උදේට එනවා එතකොට දැන් මේ මිනිස්යාගේ ජීවිතය වෙලා තියෙන්නේ මොකද්ද?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 ජීවත් වෙන්න ඕනේ ධර්මක අවබෝධ කරගන්න දුකෙන් මිදෙන්න නම්. එතකොට මෙයාට ඉඩක් තියෙනවා. ඉඩක් ගන්නවා, හදා ගන්නවා. ඇයි? කයෙන් කානු හොදලා නිදහස් වෙච්ච වෙලාවේ හෝ එයා ඊට පස්සේ ජීවිතේ මේ දුකෙන් මිදෙන්න පැත්තට හදා ගන්නවා රැය ටික හරි. එයා ඒ ටිකේ දුක්ඛානු හොදන්නේ නේ? නමුත් දැන් අපිට වෙලා තියෙන දේ බලන්න. රස්සාවක් අපි කරයි. ඇයි? මේක කෙරුවේ නැත්නම් ජීවත් වෙන විදිහක් නේ ජීවත් වෙන්නේ. ඊට පස්සේ අපි දන්නේම නැතුව ජීවිතයේ තියෙන රසාව කළා. උදේම වැඩට යනවා, හවස වෙනකම් ඉන්නවා, රැයට නිදා ගන්න ටිකත් ඒකනම් කරන්නේ ජීවත් වෙන රසාව කරන්න රසාව කියන්නේ රසාව කරන් ජීවත් වෙන.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 අපේ ජීවිතයේ දුක හින්දා. දුක කියන ධර්මතාවයේ ජීවිත නිසා. අපිට අපේ ඇහැ පේනවද? පේන්නේ නැහැ. නේ? බලන්නේ ඇහෙන නිසා ඒ හැපෙන්නේ. ඒ ඇහැට ප්‍රතිපක්ෂ දෙයක් නෙයි. නමුත් ඇහැපෙන්නේ. ඒ වගේ හිතගෙන ඉන්න කෙනාට ඔක්කොම පෙනේ හිතගෙන ඉන්න තැන පොළවේ ඒ යට පෙන්නේ අඩිය පෙන්නේ ඒ වගේ කෙනෙකුගේ ජීවිතයේ දුක නම් යට දුක පේන්නේ. ඕගොල්ලන්ට ටිකක් හරි දුක පේනවා නම් ඕගොල්ලෝ දැනගන්න ඕගොල්ලෝ ජීවිතෙන් ටිකක් දුකින් ආයි චුට්ටක් අයින් වෙලා. තේන්නේ නැහනේ මේ දුක බව. තේරුම් ගන්න හොඳට পায় ගහලා ඉන්නේ කියලා. මොකේද? දුකේ. ඈ ඒ හින්දා මේ පේන්නේ නැත්තේ. තේරෙන්නේ නැත්තේ. පෙවුණොත් තේරුණොත් තමයි අපි අයින් වෙන්නේ.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 මම මේ මාර්ගයක් කියන මාර්ගයක අවශ්‍යතාවය සද්ධර්මයේ අවශ්‍යතාවය ගැන බණ කීප එකයි අද සද්ධර්මය. එහෙනම් ඇති නේද දැන්